සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මේ පින්වත් අය මේ මොහොතේදී සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ තමගේ ජීවිතය සාර්ථක කරගන්න සතර ජීවිතය සුවපත් කරගන්න මමත් උතුම් නිවනින් සැනසෙන කෙනෙක් වෙනවා කියන අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කරගන්න වැඩපිළිවෙල සාකච්ඡා කරන අතරවාරයේ තනින් තනින් තනින් තනින් නැවත නැවත නැවත නැවත අපේ සිහිය උපදවා ගන්න සතර සතිපට්ඨානය පිළිබඳව අපි මේ දේශනා මාලාවේ නොයෙකුත් අවස්ථාවල සඳහන් කරන්න යෙදෙනවා. අදත් අපි උත්සාහ කරන්නේ සතර සතිපට්ඨානය පිළිබඳ වූ දේශනාවක් ශ්‍රවණය කරන්නයි එහි තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව පින්වත්නි අපි මේ ලෝකයේහි අපේ හිත අපි දන්න දවසේ ඉඳලා මේ ලෝකයේහි ඇලෙන ගතිය තියෙනවා. ලෝකයේහි සතුට වෙන ගතිය තියෙනවා. ලෝකය ග්‍රහණය කරගන්න ගතිය තියෙනවා. ඇලෙන ගතිය, සතුට වෙන ගතිය, ග්‍රහණය කරගන්න ගතිය තියෙනවා. පොඩි දෙයක් ඇති. යන්තම් ඇහැට දෙයක් දැක්කහම ඒක දැකලා අපේ හිත සතුට වෙනවා. කැමති දේවල් සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතන දේවල් දැක්කහම අපේ හිත සතුටට උද්දාමයටපත් වෙනවා මං විමසන්න කියන මේ අත්තට තමන්ගේ නුවණින් මේ සතුටු වීම කරගත්තේ මමද මේ සතුටු වීම කරගත්තේ මමද මන්ද කරේ ආ ලස්සන එකක් දැක්කා. දැන් මං සතුටු වෙන්න ඕනේ කියලා මං සතුටු වුණාද? නෑ. ඒක වුණා. ඒක කරා නෙවෙයි ඒක වුණා. රූප දැක්කහම, ශබ්ද ඇහුනහම, ගන්ධ රස ස්පර්ශයන් ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා දැනුනහම අපේ හිතේ සතුට උපදින ගතියක් තියෙනවා. ඒක ස්වභාවයක්. මේ ආන්ගේ සතුට වෙච්ච දේවල් පිළිබඳව ඇලීමක් ඇති වෙනවා. ටික දවසකින්ම මොකද වෙන්නේ? ඇලීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඇලිච්ච දේවල් ටික දවසකින්ම ඇලි ඇලි ඉඳලා මගේ කියලා ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. මගේ කියලා ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එහෙනම් මොකද? සතුටු වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා. ඇත්තටම වෙනවා. කරගන්නවා නෙවෙයි වෙනවා. සතුටු සතුටු මම සතුට ඇති කරගන්නවා නෙවෙයි සතුට ඇති වෙනවා. මම මම ඇලෙනවා නෙවෙයි ඇලීම සිද්ධ වෙනවා. මම ග්‍රහණය කරගන්නවා නෙවෙයි ග්‍රහණය වෙනවා. ඒ විදිහට මේ ලෝකේ තියෙන නොයේකුත් වස්තුන් අපිට දැන් ග්‍රහණය වෙලා. උපදිනකොට මොනවද නැතුව බැලුව තිබ්බේ? මං උපදිනකොට මගේ හිත මොනවද නැතුව බැරුව තිබ්බේ? අම්මව? නෑ. තාත්තව? නෑ. සහෝදරින්ව? නෑ. අතරම් බඩු? නෑ. ගෙවල්? නෑ. මොනවත් නැතුව බෑ කියලා එකක් තිබුණේ නෑ. නේද? උපදිනකොට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ටික දවසකින් මොකද උනේ? කතා කරන්නවත් බෑ අම්ම නැතුව බැරුව ගියා. කතා කරන්නවත් බෑ අදහස් වමාරු කරන්නවත් බෑ සෙල්ලම් බඩු නැතුව ගියා. එක එක එක දේවල් හඳුනාගත්තා ඒ දේවල් නැතුව බැරුව ගියේ ඒ සතුටු වෙච්ච දේවල්මයි අම්මා හින්දා තමයි ළමයෙක්ගේ හිතේ සතුට ඉස්සෙල්ලාම ඇති වෙන්න හේතු වෙන වස්තුව අම්මා ඒකට සතුටු වෙන දේ පිළිබඳ ඇලෙන ගතිය සතුටු වෙන දේ පිළිබඳ ග්‍රහණය වෙන ගතිය තියෙනවා එහෙම ටික දවසක් යනකොට ඒ දේවල් නැතුව බැරුව යනවා දැන් ඉතින් අපි විමසලා බලන්න ඕනේ මට දැනට නැතුව බැරි දේවල් කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. උපදිනකොට මොකුත් තිබ්බේ නැහැ. දැන් කීයක් තියෙනවද දන්නේ නැහැ. කීයද 16ක් නේ කියන්න කියන්න බැරි තරම් නැතු බැරි දේවල් තියෙනවා නේද ලුණු නැතුවත් බෑ මිරිස් නැතුවත් බෑ රූපවාහිනී නැතුවත් බෑ නේද ලස්සනට ගෙවල් දොරවල් නැතුවත් බෑ ඈ විලාසිතා සහිත ඇඳුම් නැතුවත් බෑ ඉතින් මේ වගේ කියන්න ගත්තොත් දරුවෝ නැතුව බෑ මුණුපුරෝ නැතුව බෑ අරවා මෙව්වා නේද ඔය කොහොම ලයිස්තුව කියන්න ගත්තොත් ඉවරක් නැහැ. ඔන්න ඔය නැතුව බැරි දේවල් නැතුව බැරි දේවල් නැති වෙනකොට නේද අසීමාන්තික දුකක් උපදින්නේ. නේද? එහෙනම් නැතුව බැරි දේවල් හැම වෙලෙම හරියට මහන්සි වෙන්නෙත් මොකද? අපි හරියට මහන්සි වෙනවා මේ ජීවිතේ ගෙවනකොට. ඇයි? ඔය නැතුව බැරි දේවල් ලං කරගන්න. ඒ විතරනේ ඒව නැති වෙනකොට අපිට හරියට දුක් උපදිනවා. එහෙනම් බොහෝ නැතුව බැරි දේවල් තියෙන අපෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට නැතුව බැරුව තියෙන්නේ හතරයි. හරි? දැන් මේ හතර මොනවද කියලා විමසලා බැලුවොත් ඔන්න අපේ හිත විමසන, අපි ඇලෙන, අපි ග්‍රහණය කරගන්න හැම එකක්ම අරගෙන බුදුරජාන් වහන්සේ කොටස් හතරකට බෙදලා පෙන්නනවා. ඒ තමයි කාය, වේදනා, චිත්ත, ධම්ම කියන කොටස්. හරිද? කාය කියලා කියන්නේ මේ රූප කොටස්. රූපේ හැදිච්ච දේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. එතෙන්දී මනුස්ස ශරීර කාය. තමන්ගේ සහ අනුන්ගේ විතරක් නෙවෙයි මේ අවිඥානික, සවිඥානික ඔක්කොම ගත්තොත් එතෙන්දී රූප කොටට වැටෙනවා. ඊළඟට වේදනාව කියන්නේ අපේ ශරීරය ආශ්‍රය කරගෙන හටගන්නා වූ සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා වුණ කොටස් තුනකට එක පැත්තකින් බෙදෙනවා. තව පැත්තක් ගත්තොත් එහෙම චක්කු සම්පස්සජ වේදනා, සෝත් සම්පස්සජ වේදනා, ගාහන සම්පස්සජ වේදනා, ජීව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මනෝ සම්පස්සජ වේදනා කියලා කොටස් ආයකට බෙදෙනවා. ඉතින් ඔය වගේ නොයේකුත් ප්‍රභේදයන් වලින් සමන්විත වේදනාවල් අපේ ජීවිතේ ඇදෙනවා. ඇදෙනවා නැතිලා. ඊළඟට ඒ වගේම තමයි රූප වේදනා කාය වේදනා චිත්ත ධම්ම කියලා කිව්වේ. චිත්ත කියලා කිව්වේ මේ අපිට ඇති වෙන නොයේකුත් විඥානයන්ගේ පහළ වීමට කියනවා චිත්ත කියලා. හරි? ධම්ම කියලා කිව්වේ චෛතසිකයන්ට අදාළව ඇති වෙන සංඥා සහ සංස්කාර කියන කොටස. එතකොට ඔය හතර ඇරෙන්න අපි මේ කියන කිසිම වෙන දෙයක් මේ ලෝකේ ඇලෙන ස්වභාවය අපිට නැහැ. මේ හතරේ ඇලෙන්නේ වෙන මොකවත්ින්ද නෙවෙයි මේ හතර ගැන අපි හරියට දන්නේ නැති හින්දා වැරදීමක් ඉඳයි ඒ සතුට ඇති වෙන්නේ. වැරදීමක් ඉඳයි සතුට ඇති වෙන්නේ. හරි? මේ බලන්න. මනුස්සයෙක්ගේ ශරීරයක් පාදාන්තයේ ඉඳලා කේශමත්තකයේ දක්වාම යහපත් දේවල් විවිතුරු ප්‍රසන්න සුගඳ සුන්දර දේවල් වලින්ද හැදිලා තියෙන්නේ දුගඳ අප්‍රසන්න පිළිකුල් දේවල් වලින්ද හැදිලා තියෙන්නේ දුගඳ අප්‍රසන්න පිළිකුල් දේවල් වලින් තමයි හැදලා තියෙන්නේ. ආහාරයක් අතින් අල්ලලා කාට හරි දුන්නත් කණ්ඩ පිරියයි. වෙන කෙනෙක් අතින් අල්ලලා දුන්නත් කණ්ඩ. ඒ තරම්ම අප්‍රසන්න දේවල් වලින් හැදලා තියෙනවා. එහෙනම් මේ ශරීර පිළිබඳ සුභයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා යම් ශරීරයක් ගැන අපිට අදහසක් ඇති වෙනවා නම් සතුටක් ඇති වෙනවා නම් ඇලීමක් ඇති වෙනවා නම් අන්න ඒක හරි දෙයක්ද වැරදිද? ඒක වැරදි දෙයක්. මේක වැරදි සතුටක්. ආන්ගේ වැරද්දනි වැරදි කර ගැනීමයි ඉස්සෙල්ලාම කරන්න. අපේ හිත මනුස්ස ශරීර දෙක සතුටු උනේ අන්න ඒ වැරද්ද අපේ හිතට හැඟුනේ නැති හින්දා. හරිද? අපිට දැනුනේ නැති හින්දා. හොඳයි. ඒකත් අපි මතක තියාගෙන අපි මෙන්න මෙහෙම කතා කරමු පොඩ්ඩක්. පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් අපිට යම්කිසි ආකාරයක මොන හරි දෙයක් එකතු වෙලා නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා තියනවා නම් ඒ හැම දෙයක්ම ඇහෙන් දැක සතුටු වෙච්ච දේවල්ද නැද්ද? කනෙන් අසා සතුටු වෙච්ච දේවල්ද නැද්ද? නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු කරගෙන සතුටු වෙච්ච දේවල්. අනිත් දේවල්. නේද? මේ හැම දෙයක් තුළම අපිට මේවා නැතිවීමෙන් දුක් උපදිනවා. අපේ ජීවිතේ පරම අරමුණ තමයි දුක් නැතුව ජීවත් වීම. නේද? ජීවිතේ පරම අරමුණ තමයි දුකක් නැතුව ජීවත් වෙනවා. එතකොට දුකක් නැතුව ජීවත් වෙන්න අපි උත්සාහ කරන අපි පොඩ්ඩක් කාරණාවක් වෙලා බලන්න ඕනේ. ඇයි අපිට දුක් ඇති වෙන්නේ කියලා. ඔය මං ඉස්සෙල්ලා කියපු ලයිස්තුවම ඉස්සෙල්ලා කියපු ලයිස්තුවම කැමති දේවල්ද නැද්ද? නැතුව බැරි දේවල් කියලා කියන්නේ කැමති දේවල්ද නැද්ද? නේද? හරි. එහෙනම් ඔය කියන නැතුව බැරි දේවල් නැති වෙනකොටයි දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ කැමති දේවල් නොලැබුණොත් මට දුක් ඇති වෙනවා. ඒක හරිය පුදුම කාරණාවක්. දැන් මම අනිත් පැත්තට මේක හරවන්න කියන්නේ. ජීවිතේ ඇති වෙලා තියෙන මොනවා හරි දුකක් තියෙනවා මේ මේ වෙනකන් අපේ ජීවිතේ ඇති වෙලා තියෙන මොනවා හරි දුකක් තියෙනවා නම් ඒ සියලුම දුක් කැමැති දේ නොලැබුණ හින්දාද නැද්ද කියලා බලන්න පොඩ්ඩක්. ඒ සියලුම දුක් කැමැති දේ නොලැබුණ හින්දාද නැද්ද කියලා බලන්න පොඩ්ඩක්. කවුරු හරි බැන්නම ඒ මොකද්ද කැමති වෙන්නේ මට දවසක් අකමැති ආහාර ගන්න උනා එහෙනම් කැමති වෙන්න ලැබුණා මැරුණා අපේ පවුලේ කවුරු හරි මොකද්ද කැමති වෙන්න ලැබුණා රෝගී වුණා කවුරු හරි නොහිතපු වෙලාවක නොහිතපු ආකාරයේ රෝගයක් හැදුණා කාට හරි ඒ මොකද්ද කැමති වෙන්න ලැබුණා වයසට ගියාම ආවා ඒ මොකද්ද කැමති දේ නොලැබීම. නේද? එහෙනම් හැම දෙයක්ම මොකද්ද? කැමති දේ නොලැබීමේ දුක්. සියලු දුක්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, පිහිරිත්යෝගෝ, අපිය සම්පයෝගෝ ආදී සියලුම දුක්ගට අරගෙන බුදුරජාණන් වහන්සේ නැවත වාරයක් දේශනා කරනවා යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක කියලා. එහෙනම් අපිට සියලු දුක් ඇති වෙන්නේ කැමති දේ නොලැබීම හින්දායි. ඒකින්ද අපි ත්‍රිසංගත සත්‍යය මේ ලෝකයේ උපදින ධර්මය අවබෝධ නොකළ සියලු දෙනා මොකද කරන්නේ? කැමති දේ නොලැබීමේ දුක නැති කර ගැනීම සඳහා මොකද කරන්නේ? මං කැමති අහවල් ආහාරය නැති හින්දා මට කැමති ආහාරය නැති හින්දා මගේ හිතේ දුක් උපදිනවා. මම මොකද කරන්නේ? ආහාරය හොයාගන්න හොයාගෙන කාලා දානවා පුළුවන් තරම් ඉක්මනට. නේද? අහවල් කැමති කෙනා දැක්කේ නැති හින්දා මට දුක් ඉපදිලා තියෙනවා. දුක් වලට මම කැමති නෑ පොඩ්ඩක්වත්. දුක් හරියන්නේ නෑ. නේද? ඇතුලෙන් දුක් උපදින එක හරියන්නේ නෑ. මේ හිත ඇතුලෙන් දුක් උපදිනොත් හරි අමාරුයි රිදෙනවා. ඒක කය රිදෙනවට වැඩිය අමාරුයි. ඒකද කවුරුවත් කැමති නෑ මේ ලෝකේ දුක් උපදිනවා. ඒකින්ද මොකද කරන්නේ? කැමති දේ මොකද? අපි ඔක්කොම එක පොකරට මොකද කරන්නේ හැම කෙනෙක්ම කැමති දේ හොයමින් ඉන්නවාද නැද්ද? හැමෝම ඒක නේද කරන්නේ? උදේ නැගිට වෙලාව ඉඳන් ඇස් දෙක තීන් කරකවල. නේද? කරක කරක කරක කරක මොනවද හොයන්නේ? කැමති දේවල් හොයන්නේ. කන් දෙක දික් කරගෙන අහගෙන අහගෙන අහගෙන කැමති ඒවා ඇහෙනකම්. නේද? දිවට කැමති ඒවා හොයනවා. හැම වෙලෙම අපි හොයනවා. ලෝකෙම ගන්න. කොළඹ නගරය ගන්න, කුරුණෑගල නගරය ගන්න, මහනුවර නගරය ගන්න මේ වෙලාවේ කට්ටිය මොකද කරන්නේ? ඔය හිසූලු වතේ දුවන්නේ මොකද? කැමති පැත්තට යන්නේ. කැමති දේ හොයන්නේ. නේද? හැමෝම මේ ලෝකේ කැමති දේ හොය හොය හොය දුවනවා. මේ පොඩි කාලේ නම් මහන්සිනේ කැමති විදියට කැමති දේ හොයාගන්න නේද? දැන් අවුරුදු කීයද? දැන් ඉවරද වැඩි? දැන් ඉවරද? තාමත් හොයනවා. අවද ඉවරයි දැන්. ආ, මරුණාම ඉවරයි. මරුණාම ඉවරද? අන්න ඒකයි ප්‍රශ්න. මරුණාම ඉවර නම් අපි ඔක්කොම එකතු වෙලා කැමති දේ හොයමු. නමුත් මරුණාම ඉවර නෑ. ආය හොයනවා. නේද? හැබැයි ආය හොයන්න ගියාම අපිට මොන වගේ ඇහැක් හම්බෙයිද කියලා කියන්න බෑ. අමාරුට බලු ඇහැක් හම්බෙන්න පුළුවන්. නේද හරක් ඇහක් හම්බෙන්න පුළුවන් හ්ම් අර බලන්න කිකිලි වුණාට පස්සේ කැමති දේ හොයන්නේ අර කිකිලි අම්මත් එක්ක නේද හ්ම් ගිහිල්ලා පණු කෑලි යාල්ලට කෑලි ආන් ඒවා තමයි එතකොට හොයන්නේ අරකා වුණාම කැමති දේ විදිහට හොයන්නේ අනකොල පුන්නක් වාද ඒක නම් කමන්නේ අවුරා වුණාම එහෙනම් එක එක සත්ත්වනිකායන් වල අපි ඉපදිලා ඒත් කැමති දේ හොයන්නේ මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. තාරාසංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා මහා බෝසත්ත්වයන්න් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අන්න ඒ තරම් කාලයක් ඒක නියත කරන ගතට පස්සේ විතරක්. එච්චර කාලයක් මම මොකද දන්නේ කර කර ඉඳලා මොකද කර කර ඉඳලා තියෙන්නේ? කැමැති දේ හොය හොය ඉඳලා. කැමැති දේ හොය ඉඳලා තාම හොයනවා. නේද? පිස්සු වගේද නැද්ද? අපිට දැනෙන්න ඕනේ පරිණතව සංසාර ජීවිතය ගැන කල්පනා කරන්න ඕනේ. පරිණතව නුවණින් සංසාර ජීවිතය ගැන කල්පනා කරනකොට තේරෙනවා මේ නිෂ්පලත්වය කියන්නේ මොකක්ද එකම කැමති දේ එකම දේ පෙන්වන්නට ඔය ඇත්තකට කී සැරයක් නම් දැන් එකම දේ පෙන්වලා සතුටු වෙලා ඇද්ද ඔය කන් දෙකට කී සැරයක් නම් දැන් කැමති සබ්දේ අස්තවලා සතුටු වෙලා ඇද්ද ඔය නාසයට දිවට ශරීරයට කී සැරයක් නම් දැන් කැමති දේවල් පෙන්ලා පත් වෙලා ඇත දැන් ඇස් ඒක ඉවර වෙන්නේ ඉවර වෙන්නේ නැති වැඩක් කරනවා නම් අවදාකවත් ඉවර වෙන්නේ නැති වැඩක් කරනවා නම් ඒක නිෂ්ඵලද නැත්නම් සඵලද නිෂ්ඵලයි එහෙනම් අපි ජීවිතේ නිෂ්ඵල වැඩක් නේ කර කර ඉන්න පග අපිට තේරෙන්න ඕනේ. ඉතාලම නිෂ්ඵල කාරණාවක් සිද්ධ කර කර ඉන්නවා කියලා තේරෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් කැමති දේ නොලැබීම කියන දුක නැති කරගන්න කැමති දේ ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනස් ක්‍රමයක් දේශනා කළා. අපි හෙව්වේ නැහැ. අපි ඒක හෙව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකද්ද? හැබැයි කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වුණොත් ඉවරයි. කැමති දේ නොලැබීම කියන සිද්ධිය సంతානයක සිදු වුණොත් දුක් ඇති වෙනවාමයි. කැමති දේ නොලැබීම කියන එක සිද්ධ නොකරගන්න අපි මොකද කරන්නේ? බොහෝ භවෝග සම්පත් වෙමින් පොරාල්ලමින් දඬු මුගුරු අතර අරින්න අරගෙන මං කැමති දේවල් කැමති විදිහට කැමති තැන කැමති වෙලාවට කැමති නේද? ආකාරයට තියෙන්න ඕනේ කියලා දැඩි ප්‍රශ්නයක ඉති. ඒ තමයි අපේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ කැමති දේ නොලැබීම නම් කරගන්න එපා කියලා දේශනා කරා. ඒකට වෙන ක්‍රමයක් පාවිච්චි කරා. කාට හරි පුළුවන් දේ යෝජනා කරා. ඔන්න අපි හෙව්වේ නැහැ. මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා? හෙව්වේ නැහැ. හොයන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා ඔහේ. කනවා බොනවා නානවා අඳිනවා බුදිනවා. ආයු දෙන්න ගිටනවා කනවා බොනවා නානවා අඳිනවා බුදිනවා. ආයු දෙන්න ගිටනවා කනවා බොනවා නානවා අඳිනවා බුදිනවා. නේද? එහෙම ඉඳලා හරියයිද? ඔව්. මම මෙහෙම අහන්නම්කෝ ඔක්කොම කියන්නේ ඉස්සෙල්ලා. මේ වෙනකොට ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා ඇත්තේ පින්ද පවුත්. උත්තරේ තමන්ගේ පැත්තෙන් ගන්න ඕනේ. මේ වෙනකොට හිතේ වැඩියෙන් ඇති වෙලා තියෙන්නේ කුසල් හැඟීම්ද අකුසල් හැඟීම්ද? ලෝභ දේශ මොහ වලට වැඩි අලෝභ දේශ මොහමයි. දරුවෝ ගැන තියෙන ආදරය කියන්නේ කුසලයක් අකුසලයක්ද? ආ. කෑමට තියෙන කිජුකම කියන්නේ කුසලයක් අකුසලයක්ද? අකුසලයක්. නින්දට තියෙන ලැජ්ජාව කියන්නේ කුසලයක් අකුසලයක්ද? කම්මැලිකම කියන්නේ කුසලයක් අකුසලයක්ද? ආ දැන් කුසල් හැඟීම් කියව ගත්ත එක මම අහන්න නේ වැඩි ප්‍රතිලා තියෙන කුසල් හැඟීම් ද කුසල් හැඟීම් දෙක වැඩියෙන් පව කරගත්ත වැඩියෙන් අකුසල් කරගත්ත මම අද හැන්දෑව මලු අන්න දන්නේ නේද එහෙනම් අපි මහා භයානක තැනකයි මේ ඉන්නේ මේ ජීවිතේ මෙහෙම කාලා බීලා නාලා ඇඳලා බුතියලා උදේ නැගිටලා ආය කාලා බිලා නාලන්දලා බුදියලා ඉඳ ජීවිතයක් නෙවෙයි. මේක භයානක අවධියක භයානක ඊරණාත්මක මොහොතක මේ ඉන්නේ. මේ හිත සකස් කරන්න ඕනේ හැකියක්මනින් පංචකාම සම්පත්තියෙන් ගැලවෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. නැත්තම් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ මේ වැඩවල. දැන් මම මේ අත්තන්ට මේක පැහැදිලි කරන්නම් මේ විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කැමති දේ නොලැබීම දුකක් අපි මේ දුක නැති කරගන්න කැමති දේ හොය හොය ඉන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකක්ද කියලා මම කියන්න හදන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා කැමැත්ත අයින් කරන්න කැමැත්ත අයින් කරන්න කැමැත්ත අයින් කරන්න ඉතේ තියෙන කැමැත්ත අයින් වුණා නම් කැමති දේ නොලැබීම සිද්ධ වෙනවද ආන් අලුත් ක්‍රමයක් දැන් හම්බෙනවා. නේද? කැමැත්ත තියනකන් තමයි කැමති දේ නොලැබීම වෙන්නේ. නේද? කැමති දේ නොලැබීම සිද්ධ වෙන්න අපි කරගත්තේ කැමති දේ ලබා ගැනීම. නමුත් ඒක සාර්ථක වෙලා නෑ. ඒක ලබා ගන්න ලබා ගන්න කැමැත්තෙන් දෙන්න වැඩි වෙලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කැමති දේ නොලැබීම සිද්ධ කර ගන්න නම් හිතේ ඇතිවන කැමැත්ත අයින් කරගන්න. කැමැත්ත අයින් වුණා නම් කැමති දේ නොලැබීම සිද්ධ වෙනවද? ආ එහෙනම් දැන් කලින් වෙදකම් කරේ බාහිර පරිසරයටයි කැමති දේවල් මෙහි එකතු කරා. දැන් කරන්න හදන්නේ තමන්ගේ අභ්‍යන්තරයටයි බෙහෙත කරන්න හදන්නේ. මොකද්ද? මේකේ නොයේකුත් දේවල් ගැන කැමැත්ත උපදිනවා. අන්න ඒ කැමැත්ත අයින් කරන්නයි දැන් මේ ලේස් වෙන්නේ. හරි? අතර කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කළ දැම්මොත් එතකොට කොහොම තියෙන්නේ? සහනයක්ද අසහනයක්ද? ලොකු සහනයක් ඇති වෙන කැමැත්ත අයින් කරොත් ඇයි? උදේ නැගිට වෙලාවේ ඉඳන් හොයන්න දෙයක් නැහැ. කැමැති දේ ලැබෙනකම් පුදුම බරක් හිතේ තියෙන්නේ බර නැහැ. ගිනි ගන්න ගතිය නැහැ. දැවෙන ගතිය නැහැ. පිච්චෙන ගතිය නැහැ. එහෙනම් කැමැත්ත අයින් වුණා නම් සහනෙම්ම ඉඳ පුළුවන්. එහෙනම් මම දැන් මේ අත්තන්ට කියන්නේ එහෙනම් කැමැත්ත අයින් කළා දාන්න. ආ ආ ආද කියන්නේ. එහෙනම් අද ඉඳන් කැමැත්තෙන් කළා දාන්න හොඳේ කියලා ගම හා කියනවා නම් ආය බණ කියන කියන්නේ හිතට වැඩි ඉවරයි. කැමැත්තෙන් කරන්න බැයිලු කියන්නේ. එඩිතරවම කියනවා කැමැත්තෙන් කරන්න බෑ. උත්සාහ කරන්නම් කියලා උන් ටිකක් එහාට මෙහාට ගිය වචනයක්ව බලන්න මේ වචනේ අපිට කොච්චර ගැලපෙනවද කියලා. මේ ඇත්ත මට ධර්ම දේශනාවට ආරාධනා කරා. ආරාධනා කරලා විශ්වාසය තියාගෙන මේ වෙලාවටම මේ ඇත්තෝ ආවා. ආරාධනා කරන වෙලාවේ මම කිව්වා නම් උත්සාහ කරන්නම් කියලා. නේද? මේ අය එන්නේ සමහර විට වැඩි සමහර වෙලාවට ඔය උත්සාහ කරන්නම් කියන්නේ 50ට 50. හරිද? ඒ කියන්නේ මොකද? උත්සාහ කරන්නම් කියලා කවුරු හරි කියනනම් එයා ඒ කියන්නේ බෑ කියනට වැඩිය නම් ගොඩක් හොඳයි. උත්සාහ කරන්නම් කියන තැන විශ්වාසය මදින්දයි එහෙම කියන්නේ. එහෙනම් ආයෙ මං අහනවා එහෙනම් අද ඉඳන් කැමැත්ත අයින් කරන්නද? කැමැත්ත අයින් කරන්නද? නේද? හරි මම කැමැත්ත අයින් කරලා දානවා හෙට උදේ ඉඳන් කියලා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් නම් හොඳයි. පරිගනේ වැඩි කියලා ප්‍රශ්නයක් තියෙනවා. නේද? ඒ වුණාට මම මේ ඇත්තන්ට මෙහෙම කියනවා මේ අය තරම් මේ ධර්මස්කවණේ වෙන අය තරම් කැමැත්ත අයින් කරපු කට්ටියක් තවත් නැහැ. මේ අය තරම් කැමැත්ත අයින් කරපු පිරිසක් තවත් නැහැ කියලා මම කියනවා. දැන් ඔම් පුදුම වෙලා වගේ ඒක හැම වෙන්නේ කොහොමද? ආන්දර කොහොමද දන්නේ ඒක කියලා? නේද? පුදුම වෙලා වගේ තමයි මේ පැත්ත බලන්නේ. මම ඔප්පු කරලා පෙන්නන්නම්. කැමැත්ත අයින් කරලා තියෙන බව. කුංචි කාලයේ ඔන්චිල්ලා වලට, එල්ලංගේවල් වලට, බෝනික්කන්ට ලොකු කැමැත්තක් තිබ්බද නැද්ද? දැන් බලෙන්වත් දැන් බෝනික් එක්කම කවුරුත් ඈ කරගෙන නැතුනොත් බැනුත් තහන්න. නේද? එහෙනම් පොඩි කාලේ ඒවට තිබ්බ කැමැත්ත දැන් බලෙන්වත් ගන්න බෑ. අවුරුදු 10ක් විතර වෙනකොට ක්‍රීඩාව උපකරණ වලට, සංගීතයට, තවනු ඒකු දෙවලට කැමැත්ත. ඒව දැන් තියෙනවද? ඒ අවුරුදු 20 25 අතර කාලයේදී වගේ ලොකු දේවල් වලට ජීවිතේ වැඩිපුරම කැමැත්ත තිබ්බ කාලේ. දැන් එහෙනම් මොකද කියන්නේ? කැමැත්ත අයින් කරලා තියෙනවද නැද්ද ගොඩක් දේවල් වල? එහෙනම් කැමැත්ත අයින් කරන්න පුළුවන්ද බැයිද? දැන් ඔන්න පුළුවන් කිව්වා ඉස්සලා වගේ. ඔක්කොමලා කියනවා දැන් පුළුවන් කියලා. පුළුවන් කියවෙහිඳ මං ආයෙ කියනවා එහෙනම් අයින් කළා දාන්න. දැන් මොකද? ආයෙ කිසිම සත්‍යයක්වත් නේද? අක්තරිතා ප්‍රශ්නයක් තියෙනවා. අන්න එහෙම අපි අපි ගැන විමස විමසා විමස විමසා ධර්මයේ තියා බලන්න ඕනේ. ඔන්න ඔය විදිහට බලන්න ඕනේ. ඇත්ත. කැමැත්ත කියන එක අයින් වුණොත් සම්පූර්ණයෙන් ප්‍රශ්නේ විසඳෙනවා. අපි කැමැත්ත අයින් කරලා තියෙනවා. නමුත් මොකද දැන් තියෙන ප්‍රශ්නේ? වෙන දෙයකට කැමැත්ත ඇතිවෙනවා. අන්න හරිය. හරිද? ඒ තමයි එක දෙයක් පිළිබඳව කැමැත්ත අයින් වෙනකොට වෙනත් දේවල් වගේක් යන කැමැත්ත අපේ ඉතේ ඇති වෙලා පොඩි කාලේ පොඩිම කාලේ කැමැත්ත තිබ්බ දේවල් ගැන අවුරුදු 10 15 වෙනකොට ඒවා අයින් වුණා අයින් වුණේ වෙන ලයිස්තුවක් එකතු වෙලා 10 15 දී තිබ්බ ලයිස්තුව අයින් වුණේ 20 21 දී වෙනම ලයිස්තුවක් එකතු වෙලා 21 දී තිබිලා ඉස්තු අයින් උනේ 31 දී වෙනම ලයිස්තුවක් එකතු වෙලා නේද හැමදාම මේ විදිහ කාලයකට රස්සා පිළිබඳ කැමැත්ත කාලයකට පරස්සා පිළිබඳ කැමැත්ත කාලයකට දරුවෝ පිළිබඳ කැමැත්ත කාලයකට මුණුපුරෝ පිළිබඳ කැමැත්ත හැමදාම ලයිස්තු මාරු වෙලාද නැද්ද ආ හැමදාම ලයිස්තු මාරු වෙනවා මම එතකොට හැමදාම කැමති ලයිස්තුවක් තියෙනවා නේ මේ දවස්වල කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. මේ වර්තමාන අන් එන්නේ වගේ තමයි මේ දවස්වල තියෙන ලයිස්තුව තව ටික කාලෙකින් අයින් වෙනවා අලුත් දේවල් එකතු වෙනවා. මම ওই ලයිස්තුවට කියනවා ඇඬෙන ලයිස්තුව ඒ ඒ කාලෙට අපිට ඇඬෙන්නේ toy ලයිස්තුව හින්දා දුක උපදින්නේ toy ලයිස්තුව හින්දා බලන්න කුංචි කාලේ සෙල්ලම් ගෙවල් වලට ඇඬුවේ නැද්ද? බෝනික්කන්ට ඇඬුවේ නැද්ද? පීඩාව උපකරණ වලට ඇඳුවේ නැද්ද? සපත්තු වලට ඇඳුවේ නැද්ද? පොද්දායක වලට ඇඳුවේ නැද්ද? පැන්සල් වලට ඇඳුවේ නැද්ද? නේද? ඒ ඒ කාලෙට හැම කාලෙම අපිට ඇඳෙන්නේ අන්න අර කැමැත්ත තියෙන ලයිස්තුව හින්දා. නේද? එහෙනම් ඒ ලයිස්තුව කාලෙන් කාලෙට මාරු වෙනවා. හොඳයි. ආ යෝජනාවක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. කොහොම හරි කරලා අලුත් ලයිස්තුවකට එන්න දෙන්නේ නැතුන අතට. හරි? අලුතෙන් කිසිම දෙයකට මේ හිත ඇතුළට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නවා අලුතෙන් කැමැත්ත ඇති වෙන්නේ නැත්නම්. ආන් එහෙම නවත්තගෙන එක සැරයක් හරියයි හැමදාම ලයිස්තු මාරු කරලා දැන් තියෙන්නේ. එක සැරයක් හරි කිසිම අලුත් දෙයකට කැමැත්ත එන්න දෙන්නේ නැතුව තියෙන කැමැත්ත සම්පූර්ණේ අයින් කරලා දැම්මොත් කොහොමද මොකද වෙන්නේ? නැති කැමැත්ත දැනට ඉපදිලා නැති කැමැත්ත උපදින්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගනිමින් තියෙන කැමැත්ත ප්‍රමාණිකුලව අයින් කළ දවස. මොකද වෙන්නේ? කැමැත්ත කියන එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. නේද? කැමැත්ත කියන එක සම්පූර්ණයෙන් ඉවර වුණොත් කැමැති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කැමැති දේ නොලැබීම සිද්ධ වෙන්නේ නැත්නම් දුක් නැහැ. නේද? කැමැත්ත කියන එක නැත්නම් ලෝභය නැහැ. තෘෂ්ණාව නෑ. එහෙනම් මොන වෙලාවද? වැඩේ වෙලා. නේද වෙන්න ඕන වැඩේ? වෙලා. එහෙනම් සම්පූර්ණයෙන් කැමැත්ත අයින් කර දැමීම කියලා කියන්නේ ලේසි පාසු වැඩද? එහෙනම් අපි බලාපොරොත්තු වෙන තැන එතන වගේ නේද? එනේ කරන්න පුළුවන් දෙයක්ද බැරිද? මොකද්ද එක වතාවක් හැමදාම අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සතර ජීවිතේ අපි හාව වෙලා, මීය වෙලා, රිප්ප වෙලා, නරි වෙලා, කුකුල වෙලා, ඌර වෙලා ඉපදලා තියෙනවා. ඒ ඒ කාලෙදී කැමැත්ත වෙනස් වුණාද නැද්ද? ආවෙක් වෙලා ඉන්න වෙලාවේ කැමැති දේවල් නෙවෙයි. ඌරෙක් වෙලා ඉඳින්න වෙලාවේ කැමැති දේවල් නෙවෙයි. හරකෙක් වෙලා ඉඳින්න වෙලාවේ කැමැති දේවල් නෙවෙයි. තව සතෙක් වෙලා ඉඳි හැමදාම මේ කැමැත්ත වෙනස් වෙනවා. ඒ වගේ මේ ජීවිතේට ඇවිල්ලා පොඩි කාලේ තියෙන දේවල් වලට නෙවෙයි ඊළඟට කැමැත්ත ඊළඟ කාලේ තියෙන දේවල් නෙවෙයි ඊළඟට කැමැත්ත ඊළඟට තියෙන කාලේ නෙවෙයි එහෙම කැමැත්ත හැම වෙලේම වෙනස් වෙනවා එකම එක වතාවක් තියෙන කැමැත්ත අයින් කරන අතර වාරේ අලුතෙන් කිසිම කැමැත්තකට ඉඩ දෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ හිත ආරක්ෂා කරගත්තොත් ප්‍රශ්නේ ඉස්සෙනවද නැද්ද ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ඉස්සෙනවා එහෙනම් ඔන්න මම දැන් ආයෝජන කරන්න යන්නේ නැත්තම් එහෙනම් එහෙම කරන්න. නේද? එහෙනම් එහෙම කරන්න කිව්වොත් මේ කට්ටියට මට දෙන්න උත්තරයක් තියෙනවා. එහෙම කරන්න කිව්වොත්. ආම්දුරනේ අපි කැමැත්ත ඇති කරගත්තා නෙවෙයි. කැමැත්ත ඇති කරගත්තේ අපේ වැඩක් නෙවෙයි. ඒක ඇති වුණා. නේද? එහෙනම් තියෙන කැමැත්ත අයින් කරන එකක් මගේ වැඩක් නෙවෙයි. නැති කැමැත්ත ඇති වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන එකක් මගේ වැඩක් නෙවෙයි. ඒක සිද්ධ වෙන විදිහට මගේ හිත සකස් කරන්න. ඒක සිද්ධ වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මට දැන් කරන්න පුළුවන් නම් දැන් මේ දැන් කරන්න පුළුවන් නම් මම මොකද කරන්න මේ වෙලාවට? ආ කැමැති ටිකයින් වෙනවා. ආය කවුරුවත් එන්න බෑ. එනයි කරන්න පුළුවන්. එහෙම බෑනේ නේද? මොකද ඒක මගේ වැඩක් නෙවෙයි මේක මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. අපේ හිතේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය තමයි අලුතෙන් කැමති දේවල් කොට ගහ ගන්න ගතිය. කවදාක්වත් ජීවිතේට කාලා නැති පළතුරක් එක සැරයක් කෑවොත් රස පළතුරක් කියන්නේ අඬ මොහොතකට ඉස්සෙල්ලා ඒක පිළිබඳ කිසිම කැමැත්තක් නැහැ. අපි තුම කවුරු හරි අපේ අතට දුන්න දැන් අරන් බලමු. පෝත කනවත් දන්නෙත් නැහැ, මදේ කනවත් දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. නේද? හැබැයි එක සැරයක් කෑවා හොඳ රසක් ලැබුණා. ඊට පස්සේ ආන් ආයෙ කැමැත්තක්. නේද? දැන් වැඩේ ඊළඟ දවසෙත් හැන්දෑව වෙනවා, ඊළඟ දවසෙත් හැන්දෑව වෙනවා එහෙම. ඉතින් මෙන්න මේ වගේ කැමැත්ත නැවත නැවත නැවත නැවත උපදින ස්වභාවයේ තියෙන මේ චිත්ත සංතානය. නේද? කැමැත්ත නැවත නැවත නැවත නැවත උපදින ස්වභාවයේ තියෙන මේ හිත වෙනස් කරන්න ඕන. කැමැත්ත හැදෙන්නේ නැති විදිහටත් අලුත් කැමැත්ත හැදෙන්නේ නැති විදිහටත් තියෙන කැමැත්ත අයින් වෙන විදිහටත් අපේ හිත සකස් කරගන්න ඕනේ ලයිස්තු ඉවර වෙන විදිහට. හරි කැමැත්ත ඇති වෙන වස්තු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොනවද? කාය, වේදනා, චිත්ත, ධම්ම. කාය වේදනා චිත්ත ධම්ම කියලා. මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර පිළිබඳ අපිට උපදින කැමැත්ත අයින් කර ගැනීම සඳහා අපිට උපදින කැමැත්ත වෙනස් කර ගැනීම සඳහා අපේ හිත වෙනස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න ඕන විදිහවල් වගේක් හදලා දුන්නා. මේ මේව මෙනෙහි කරන්න කියලා. අන්න ඒ මෙනෙහි කරන්න ඕන විදියවල් වලට කියනවා කමඨහන් කියලා. හරිද? එතකොට කය ගැන මෙනෙහි කරන්න ඕන විදියවල් 14ක්. වේදනාව ගැන මෙනෙහි කරන්න ඕන එකක්. හිත ගැන මෙනෙහි කරන්න ඕන එකක්. හිතේ උපදින සිතුවිලි පිළිබඳව ධම්මයන් පිළිබඳ මෙනෙහි කරන්න ඕන පහක් වශයෙන් 24 ආකාරයක් සකස් කරලා දුන්නා. මෙනෙහි කරන්න ඕන විදිහවල් මොකටද නැවත කැමැත් උපදින්නේ නැති වෙන්නත් කියන කැමැත්ත ඇති වෙන්නත් අපේ හිත සකස් කර ගැනීම සඳහා මෙනෙහි කරන්න ඕන කාරණා 21ක්. කොහෙද ඔය විදිහ තියෙන්නේ? අතර සතිපට්ඨාන දේශනාවේ අතර සතිපට්ඨාන දේශනාවේ තියෙනවා ඔන්න ඔය කාරණා 21 ආකාරයක් මේ කැමැත්ත උපදින පංච උපාදානස්කන්ධය ගැන කැමැත්ත නූපදින විදිහට තියෙන කැමැත්ත අයින් වෙන විදිහට නැති කැමැත්ත ඇති වෙන්නේ නැති විදිහට කොහොමද මේක කරන්නේ කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා මේ කැමැත්ත අයින් කරගන්න. අන්න ඒකට කියනවා අතර සතිපට්ඨානය කියලා. ඒකට කියනවා අතර සතිපට්ඨානය. එහෙනම් ලොකු ප්‍රශ්නයක් විසඳලා ගැනීමක්ද නැද්ද මේ තියෙන්නේ? නේද? ලොකු ප්‍රශ්නයක් විසඳා ගැනීමක් තමයි මේ තියෙන්නේ. නචකින්චි ලෝකේ උපාදීයති අනිශ්චිතෝච විහෙරති බලන්න මේ වචන වල තේරුම මොනවද කියලා. අනිශ්චිතව වාසය කරන්න පුරුදු වෙන්න ඕන. මොනවද? අපි ලෝකේ දිහා බලන්නේ තණ්හාවෙන් මගේ කියන දෘෂ්ටියෙන් මම කියන මාන්නේ මේ තමයි මෙතන සකස් කරලා තියෙන ඒවා තමයි මේ මම මේවා අනිත් අයට වැඩිය ඉහළය තවත් කට්ටියකට වැඩිය පහළය කියලා මාන්නයක් තියෙනවා. ඒ වගේම මේවා පිළිබඳව නැවත දැකීමේ නැවත ඇසීමේ නැවත විඳීමේ ආසාවක් තියෙනවා තණ්හාවක් තියෙනවා. ඒ වගේම මේවා මගේ මගේ ආත්මය කියලා දෘෂ්ටියක්. මෙන්න මේ තණ්හා දෘෂ්ටි මාන්න මාන්න නිශ්චිතව වාසය කිරීමෙන් දවස ගානේ මේවට අපි ඇලෙනවා. දවස ගානේ ඇලෙනවා තණ්හා දෘෂ්ටි මාන්න නිශ්චිතව වාසය කිරීම. ඒතර අපේ හිත හැම වෙලෙම තණ්හා දෘෂ්ටි මාන්න අනිශ්චිතව වාසය කරනවා. ඒ කියන්නේ මේ යමක් දිහා බලපුවාම අහපුවාම ඒ දේ විඳිනකොට මේ ලෝකේ අපි සංහාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් මාන්නය මේක ඇතුලේ නූපදින විදිහට කටයුතු කරොත් කැමැත්ත අඩු කරගන්න කැමැති වස්තුන් උපාදානය වෙන්නේ නැහැ. ඒකට කියනවා අනිශ්චිතව වාසය කරනවා අනිශ්චිතව විචරති කියලා. ඒ කියන්නේ ඇතුලේ අපි මේ වෙනකොට තියෙන කැමැත්ත ඉඩ දෙන්නේ නෑ එතකොට ටික ටික ටික ටික අඩු කිරීම අනිත්‍ය වාතය කියනවා. ඒ කියන්නේ ආස්තේ කරන්නේ නෑ. තණ්හාවෙන් දුකෙන් මාන. ඊළඟට අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නෑ. වෙන්නේ නෑ කියලා කියන්නේ අර අර වගේ සිහියකින් ඉන්නකොට. අතිපට්ඨානය පිළිබඳ සිහියෙන් ඉන්නකොට අලුතෙන් කිසිම දෙයක් මෙතෙන් එකතු වෙන්නේ තියෙන දේවල් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ. තියෙන දේවල් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ. අන්නේ தත්තරපත් වෙලා වාසය කිරීම තමයි අපේ අධිපත්තහන දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ. තියෙන දේවල් අයින්. අලුතෙන් කිසිවක් උපදින්නේ නැහැ. තියෙන දේවල් අලුතෙන් කිසිවක් උපාදානය කරන්නේ නැහැ. තියෙන දේවල් අයින්. ආන්ගේ විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ හිත සකස් කරගන්න ඕනේ. එතකොට ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? අපේ ළඟ තියෙන උපාදාන ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අයින් වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික. අන්න ඒක තමයි සතිපට්ඨාන වැඩ පිළිවෙලේ තියෙන්නේ. හරි රූප විශේෂයි, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී විශේෂයි අපේ ඇතුලෙන් තියෙන මේ සතුටු වීම වෙනුවට කලකිරීම හදා හැදෙනවා. සතුටු වීම වෙනුවට කලකිරීම. ඇලීම වෙනුවට නොඇලීම හැදෙනවා. අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ඇති. අන්න එහෙම අන්න එහෙම අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ආදිය වෙනස් කරගන්න කැමැත්ත නැති කරගන්න වැඩපිළිවෙලයි සත්පත්තාන දේශනාවේ අන්න එතකොට අපිට දැන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මට කරන්න වැඩක් තියෙනවා. නේද? හැමදාම මේ කැමැති දේවල් ළඟා කර ගැනීම ළඟා කර ගැනීම ළඟා කර ගැනීම කියන තැන විතරක් ඉඳලා හරියනවද? නෑ මේ දුක් විඳින ස්වභාවයෙන් අපි අයින් වෙනවා. ආන්ගේ දුක් විඳින ස්වභාවයෙන් ඉවත් වීම සඳහා අපේ හිත ගලවා ගන්න ඕනේ. හිත ගලවා ගත්තේ නැත්නම් හැමදාම එක එක වෙයි හිත ඇලෙන්න පටන් ගන්නවා. අතුටු වෙන්න පටන් ගන්නවා, ඇලෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙනස සිද්ධ කරන්නයි සතර සතිපට්ඨානයේ දින කමඨහන් ටික ඕනේ. අපි දැනටත් ආනාපාන සතිය, අසුභ භාවනාව ආදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඉදිරියේ එළඹෙන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී වරින් වර වරින් වර වරින් වර අපි සතර සතර සතිපට්ඨානයේ තියෙන කමඨහන් එකින් එක එකින් එක සාකච්ඡාවට ගන්නවා. ධර්ම දේශනා මාලාව යන අතර වාරයේදී මම මොකද එහෙම තීරණයක් කරන් තියෙන්නේ එක දිගට මේ ටික අපි දේශනා කරන්නේ නැතුව තනින් තනින් තනින් තනින් අතර සතිපට්ඨානයේ තියෙන දේශනාවල් නැවත නැවත සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? කාලෙන් කාලෙට කාලෙන් කාලෙට මේ මතකයන් නැවත නැවත නැවත නැවත අලුත් වෙනවා. නැත්නම් එක දිගට කමටහන් ඉති එක දේශනා කරන්න ඇතුව තනින් තන තනින් තන හැකි වෙච්ච කරනවා. අද අපි කතා කරේ මේක තියෙන මූල ධර්මය අත්තිකායෝතිවා පනස්සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිච්චති මත්තාය අනිසුතෝච විහෙරති මෙතකින්ච ලෝකේ උපාදීයති කියලා අයවල් ගැන ඒ විදිහට දේශනා කරා. ඒ වගේම වේදනාවල් ගැන ඉත් ගැන සහ ඉතුරු ගැන ඒ විදිහට දේශනා කරා. ඉතින් මේ දේශනාවට අනුව යමින් තමයි අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. තියෙන ආසාවල් අයින් වෙන්නත්, ඇති ආසාවල් ඇති වෙන්නේ නැති වෙන්නත් කටයුතු සම්පාදනය කරගන්න සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. මේ පිළිබඳ අපේ තියෙන අදහසක් තමයි සතිපට්ඨානෙ ඇහෙන්නේ පවා මලගෙදරක විතරයි. හරි හොඳට අපි සතිපට්ඨාන දේශනාව අහන්න ඕනේ. මලගෙදරක විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතෙදිත් හොඳට අහන්න ඕනේ. අහලා ඒවා ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගෙන ඒවා තමන්ගේ මානසිකාරයට එකතු වෙන විදිහට භාවනාවෙහි යෙදෙන්න ඕනේ. අන්න ඒ විදිහට ඒ විදිහට අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා කටයුතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලොකු අපහසුතාවයකට පශ්චාත්තාපයකට පසුව එළබෙන ඊළඟ භවයේ පවා අසාර්ථක වෙන ස්වභාවයකට එකම දේ එකම දේ එකම දේ කර කර ඉට වෙන ගතියකට වැටෙනවා. ඒකින්ද අපි බොහොම දැඩි කල්පනාවකින් තමන්ගේ හිත සකස් කරගන්න වැඩපිළිවෙල තමන් තුළින් උපදවා ගන්න ඕනේ. මොකද අපිට මරණාසන්න කාල වෙනකොට පිහිට වෙන්න කිසිම කෙනෙක් නැත්තේ නැති හැටි. ඒකින්ද මුළු මුළු මහත් ලෝක ධාතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ යෙදි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අපේ හිතවල සතුට ඇලීම ග්‍රහණය වීම ඇති වෙන කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය දේශනා කරපුවාම අපේ හිත වෙනස් වෙලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා නිවන් මඟ අවතීන කරගන්නවා. ඉතින් ඒ සඳහා අන් අයට පිහිට වෙන්න තමන්ගේ දායකත්වය ලබා ගත්ත මේ අත්තන්. මේ අත්තන්ගේ දායකත්වයේ හේතුවෙන් ලොවේහි කොහේ හරි තැනක කවුරුන් හෝ මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ හිත මොහොතකට හෝ වෙනස් කරගන්නවා නම් යම් කිසි කාලයකට වෙනස් කරගන්නවා නම් තමන්ගේ චර්යා ධර්මයන් වෙනස් කරගන්නවා නම් ධර්ම ශ්‍රවණය කරලා අඩුම ගානේ අදිෂ්ඨාන මාත්‍රාවක්වත් ඇති කරගන්නේ නම් ඒ ඇති කරගන්න වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරගත්තත් පුණ්‍ය අනුමෝදනා වෙනවා. ඉතින් බොහොම පින්වන්ත බොහොම පින්ලාභී මේ කෙළු දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන කරනවා මේ ජීවිතයේදී මුතුම සැනසීමෙන් සැනසේවා සතර සුවපත් වේවා අවසානයේ උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං කරා